සවන් කළ වැඩම කරාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස ඉදිරියේ සීවලි කුමාරයා සීවලි හාමුදුරන්ට අග්‍රස්ථානයක් පිරිනමව මගේ මේ බුද්ධ ශාසනය තුල තත්ත්වලාභී භික්ෂුන් වහන්සේලා අතරින් සීවලි මහරහතන් වහන්සේම අග්‍රයි කියලා අග්‍රස්ථානයක් පිරිනමව බුදුරජාණන් වහන්සේ පවා ගමන දුෂ්කරණ චාරිකාය වඩින්න පෙර මහනවා ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්ද ගමන නම් දුෂ්කරයි. බොහෝ පිරිසක් එක්ක දැන් චාරිකාය වඩින්න තියෙන. සමහර වෙලාවට මේ ගම්මානවලදී දානි හම්බෙයිද නැද්ද? සැක සහිතනම් පිරිසක් වැඩි නම් බුදුරජාණන් වහන්සේ පිටත් වෙන්න පෙර මහණ ආනන්ද සීවලී ඉන්නව නේද කියලා. මොකද සීවලී හාමුදුරුවෝ හිටියොත් ඒ පිණෙන් අනිත් හැමෝටම දාන ටික හම්බෙන්නේ. එතකොට අපිට පේනවා මේ සීවලී හාමුදුරන්ට මේ තරම් ලැබීමක් තිබුණේ සසරේ දම් පින්කම් වල යෙදීමින් පින් කරගත්ත නිසා. පින සම්පූර්ණ කරලා තිබුණා. ඒ නිසා මේ පින කියන එක ජීවිතේ සැප ලබා දෙන දේවල්. දැන් බලන්න පින තිබුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින් රැස් කරගත්ත කෙනා දිව්‍ය ලෝකේ ඉපදුනත් මහේශාක්‍ය දේවතාවරු අතර උපදිනවා කියලා. සැප සම්පත් වැඩි දේවතාවරු අතර උපදිනවා. දේවලමින් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවත් පින් රැස් කරගත්ත කෙනා බොහොම පොහොසත් තැනක ධනවත් තැනක එක්ක රජපෞලක සිටු පෞලක බොහොම ධනවත් තැනක උපදින පිනේ පින් කරගත්ත කෙනෙක් පැවිදි වුණොත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් සිව්පසේ ටික චීවර පින්නපාත සේනාසන ගිලන්පස මේ ටික කොහේ හිටියත් ලැබෙනවා කිය. එතකොට අන්න පිනේ විපාක. හැබැයි පින් කරගත්තේ නැති කෙනෙක් පින් කරගත්තේ නැති කෙනා බැරි වෙලාවත් මොකක් හරි පුංචි පිනක් හරි මතුවලා දිව්‍ය ලෝකෙ ගියත් දෙව්ලෝ උපදින්නේ අල්පේ ශාක්‍ය දේවතාවරු අතර පිනෙන් අඩුයි. අර ශරීර වර්ණයෙන් අඩුයි. සැප සම්පත් වලින් අඩු දේවතා කොට්ටාසයකට තමයි වැටෙන්නේ. අපි හිතමු සීල රකින්නවා සීලාදී ගුණ ධර්ම වැඩුව හැබැයි පින් කරලා නැහැ. දම් පින්කම් වල යෙදෙලා. එවැනි කෙනා සුභතියේ ඉපදුනත් අල්පේ ශාක්‍ය දේවතාවරු අතරට වැටෙන්නේ. දෙව්ලොවින් චුත වෙලා මනුෂ්‍ය ලෝකයට ආවත් උපදින්න ඉතාම දිලිඳු තැනක අසරණ තැනක බොහොම අඳහිකකම් අමාරුකම් යටතේ තමයි කියන එයාට ජීවත් වෙන්න තියෙන්නේ. අයි පිනාදුයි. එහෙම කෙනෙක් පැවිදි වුණත් පින්ද පාත ගියක් දාන ටික හම්බෙන්නේ නැහැ කියන හරියට. හරියට සිවුරක් නැහැ. ඉන්න තැන්වලත් කරද. සිව්පසේ ටික Tamanට ලබා ගන්න බොහෝ දුකක් විඳින්න සිද්ධ වෙනවා කියන. දැන් බලන්න ඔබ අහලා තියෙන බුදුරජාණන් වහන්සේගේ කාලෙම හිටියන්නේ මේ ලෝසක හාමුදුරුවෝ කියලා නේ. අහලා තියෙන්නේ දැන් උන්වහන්සේ රහත් වුණා හැබැයි. මේසක මහරහතන් වහන්සේ රහත් වුණාට පිරිනිවන් පාන කම්ම පුදුම අකුසල විපාකයක් වින්දා. ගිහි කාලේ මේ ලෝසක කියන දරුවට කුසේ පිළිසිවගත්ත දවසේ මව් කුසක ගෙවල් ගිනි ගත්තා. ගිනි අරගෙන මහ පාරට වැටුණා පවුලම හිඟමනේට වැටුණා. අන්තිමට මේ අම්මා බොහොම දුකසේ පාරේ ඇවිද ඇවිද හිඟා කකා තමයි දරුවා කුසේ ටික ටික ටික ටික වැඩෙන්න ඇරලා මහා පාරමයි දරුවා බිහි වුණා. අපි දැකලා තියෙනවා පාරේ හිඟමන යන අය කොච්චර ඉන්නවද අසරණයි දරුවා වඩාගෙන හිඟා කරන මිනිස්සු. අන්න ඒ වගේ මේ ලෝසක කියන ළමයා වඩාගෙන අම්මා හිඟමන යනවා. අනිත් හිඟන්නන්ට මොනවා හරි කෑමක් හරි හම්බුණත් මේ ළමයා වඩාගෙන එතනට ගියොත් කෑම ටිකක් නතර වෙනවා. එච්චර අකුසල විපාකයක්. ඉතින් ඒ නිසා හිඟන්න පවා දකින දකින තැන ගහලා පන්නනවා. මේ පැත්තේ නම් එන්න එපා. අපිටත් හිඟමනක් නැති වෙයි කියලා ගහලා පන්නනවා. ඉතින් මේ දරුවත් එක්ක මේ අම්ම බොහොම දුකසේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් අර පිළිණු වෙච්ච දේවල්, විසි කරපු දේවල්, කුණු කාලවල තියෙනවා, කුණු බාක්කිවල තියෙනවා. ඒවා තමයි කියලා කුසගින්නට කන්න හම්බෙන්නේ. කවදාවත් ප්‍රණීත ආහාරයක් හම්බෙලා නැහැ කියලා ජීවිතේට. ඉතින් මේ දරුවා ටිකක් ලොකු මහත් වුණාම අම්ම මොකද කරේ? දවසක් පාරේ අතහැරලා දාලා ගියා. පුතේ නුඹ නිසා දුක විඳපු දුක් මං හොඳටම ඇති. උඹ දැන් තනියෙන් ජීවත් වෙන කියලා දරුව පාරේ දාලා ගියා යන. දැන් මේ ලෝසක තියෙන දරුව පාරේ උහි ඇවිද ඇවිද හිඟමනේ යනවා. යන්නේ යන තැන එක බුටි කනවා. ආහාර ටිකක් හම්බෙන්නේ කෑම ටිකක් නැහැ. බොහොම කෙට්ටුයි කලන්ත හැදිලා අදගෙන වැටෙනවා මහ පාරේ. දවසක් සාරිපුත්ත හාමුදුරුවන්ගේ පස්සෙන් ආව උන්වහන්සේ පින්ඳ පාත ගිහින් එනකොට අර පාත්‍රේ දාන්න තියෙන නැතර අනේ ටිකක් ඉතුරු වෙන ටිකක් හරි හම්බෙයි කියලා පස්සෙන් ආ. සාරිපුත්ත හාමුදුරුවෝ ආරාමයටම එක්කරගෙන ඇවිල්ලා උන්වහන්සේ බැලුවා මහා අකුසල විපාකයක් විඳවන කෙනෙක්. හැබැයි නිවන් දකින්නත් කරපු පිනකුත් තියෙනවා. ඒ නිසා පැවිදි කරොත්පත් මේ අකුසල විපාකෙ ගෙවා ගන්න පුළුවන් වෙයි කියලා වික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරලා නිවසක තියෙන මේ ළමයා පැවිදි කරා. ඔන්න බලන්න කර්ම විපාක කියන්නේ පැවිදි කරාට පස්සේ පැවිදි කරපු දවසේ ඉඳන් දානෙත් නැහැ. පින්දපාත ගියොත් ඒ පාරේ අනිත් අයට දානයක් හම්බෙන්නේ නැහැ. එතකොට ඒ වගේ අකුසල විපාකයක්. සමහර මිනිස්සු පාත්‍රයට බැරි වෙලා හරි දාන බෙදන තැනකට ගියොත් දාන බෙදන්න බලනකොට මිනිස්සුන්ට පේන්නේ මේ පාත්‍රය පිරීලා වගේ කියලා. සමහරු හැන්ද අරගෙන ආපහු ගන්නවා කියලා. කෝකෝ දාන්න දාන්න කියලා දාගන්නේ යන්නේ එහෙම බෑනේ ඉතින් Tamanට ලැබුණොත් බෙදාගත්තා. ඉතින් අනේ අර හිස් පාත්‍රය අරගෙන ආපහු එනවා. ඇවිල්ලා බොහොම දුකසේ එක්ක වතුර ටිකක් වළඳලා සක්මන් කරනවා. සමහර දවස්වල සක්මනේම කලන්ත හැදිලා අදගෙන වැටෙනවා කියන. ආහාරයක් නෑ, දාන ටිකක් නෑ. කලන්තේ. හැබැයි මේ මොනතරම් ප්‍රශ්න, පීඩා, දුක් ගැහැට ආවත් පුදුම වීර්යයෙන් භාවනා කරා. නිදි මරාගෙන භාවනා කරන ඇඟට පණක් නැහැ. ඒත් භාවනා කරනවා. එහෙම භාවනා කළා වීර්යය වඩලා වඩලා කොහොම හරි කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. ඔබට උන්වහන්සේ දැනගත්ත මේ ඉපදීම නිසාමයි මේ දුක. තව තවත් ඉපදී ඉපදී ගියොත් මේකට වැඩිය සසර දුක් විඳින ආත්මයට ලැබෙයි. ඒ නිසා මම කොහොම හරි වීර්යය වඩන්න ඕන කියලා පුදුම වීර්යයෙන් භාවනා කළා රහත් වුණා. හැබැයි රහත් වුණාට පිරිනිවන් පානකම්ම අර කර්ම විපාක දෙන්න. දානි නැ පින්නපාති කියාට. දැන් රහතන් වහන්සේලම පින්නපාත යන ඒ දානිනේ. පිරිනිවන් පාන දවසේ සාරිපුත්ත හාමුදුරුවෝ උන්වහන්සේ තමයි ඉදිරිපත් වුණේ උන්වහන්සේ බැලුවා එදා භාවනා කරනකොට අනේ ලෝසක හාමුදුරුවෝ අද රාත්‍රියේ පිරිනිවන් පාන. අඩු ආංශක් තිබුණේ. මොකද ලෙඩ වැඩි. හරියට දාන ටිකක් අත් ඒ නිසා සාරිපුත්ත හාමුදුර කල්පනා කරානේ ලෝසත් හාමුදුර අද පිරිනිවන් පාන දවසේ මගේ අතින් අදවත් කුස පිරින්න දාන ටිකක් පූජා කරගන්න ඕන කියලා සාරිපුත්ත හාමුදුර ලෝසක හාමුදුරගේ කුටියට ගිහින් කියනවා ලෝසක ඔබ වහන්සේ අද පින්ඳ පාත වඩින්න එපා කියලා. ඔබ වහන්සේටත් එක්ක මම දාන ටිකක් අරගෙන එන්නම් කියලා. මොකද ගියාට පින්ඳ පාතේ හම්බෙන්නේ නැති වුණත් අර ශ්‍රමණයන්ගේ ප්‍රතිපදාව තමයි පැවිද්දෙක්ගේ පින්ඳ පාත යන්නේ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මේසක හාමුදුරුවන්ටයි දෙන්න පාට ගියේද. සාරිපුත්ත හාමුදුරුවෝ එළේම පාත්‍රය අරගෙන ගියේ රජමාලිගාවට. මොකද ප්‍රණීත ආහාර ටිකක් හම්බ වෙනවා. අනේ මේ හාමුදුරන්ට පිරිනිවන් පාන දවසේ හරි දාන ටිකක් වවන්න දෙන්නම් කියලා පාත්‍රය අරන් මාලිගාවට ගියා පින්නපාත. රජුගේ පාත්‍රය ඊළඟ ගිහිල්ලා ප්‍රණීත රාජ භෝජන වලින් පාත්‍රේ පිරෙන්න පුරෝගෙන ඇවිල්ලා පූජා කරා. ස්වාමීනි මෙන්න වළඳන්න කිව්ව ආසනයකුත් පැනවුවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන රජතුමනි මේ දාන ටික මම පිළිගත්තේ ආරාමේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේටයි කියන. එතකොට රජුරෝ කියන මේ ස්වාමීනිට ඔබ වහන්සේ වළඳන්න කිය මේ ආසනයක් තියෙන්නේ. ඒ හාමුදුරන්ට අපි එකක් යවන්නම් කියෝ. දැන් රජුරුවන්ගේ කියන නිසා මුකුත් කරන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවෝ අර ආසනේම වැඩ ඉඳලා දාන ටික වළඳුවා. රජ්ජුරුව පණවිඩයක් දුන්න සේවකයෙකුට කතා කළා ඉක්මනට දාන පාර්සලයක් හදලා ඉක්මනට යවන්න කිව්ව ආරාමෙට. දැන් මේ දාන පාර්සලේ හදලා ආරාමයට යවනකොට මගට යනකොට හම්බුණා ඒ පැත්තට යන ළමයි. ඒ ළමයාට දුන්න දාන පාර්සලේ මේක අරගෙන ගිහිල්ලා අර ආරාමයට දීගෙන යන්න කියලා දුන්නා. එතනින් තව කෙනෙක් ගියපට ගියා. ඒ ළමයා අරගෙන යනකොට ඔන්න කර්ම විපාකේ හැටි ආරාමෙ පෙනිපෙනී මේ ළමයා කල්පනා කරා හාමුදුරන්ට ඉතින් හැමදාම හම්බ වෙනවනේ. සුවඳක් වෙනවා රාජ භෝජනේ. දහක් යට ඉඳගත්තා අර දානි පාසලීටම වග කිව්වා. දැන් ඔන්න ඒ ඒ දානෙ ඉවර වුණා. පීනියන් පාන දවසේ දාන වැළකුණා. එදා සාරිපුත්ත හාමුදුරුව හවස් සරුවේ ආරාමෙට එනකොට මේසක හාමුදුරුවන්ට නම් කලන්ති වගේ දාන්නේ නෑ දවස මොනවද සාරිපුත්ත හාමුදුරුවෝ ලෝසක දානි වළඳුවද අනේ ස්වාමීනි නැtei කිය. සාරිපුත්ත හාමුදුරුවන්ට තේරුණා මේ අදත් එහෙනම් දානි ටික වැරදුනා තමයි කියලා පාත්‍රය අරගෙන ආයෙමත් හැරුණා. ආයෙ ගියා උන්වහන්සේ දැන් හවස මේ පින්න පාත යන වෙලාවක් නෙවෙයි. ඒත් ගියා. මේ මාලිගාවට ගිහින් කියන රජතුමනි දැන් දානි පිළිගන්න නම් අවසර නැහැ කිය. හැබැයි චතුමදුර වගේ දෙයක් පිළිගන්න පුළුවන්. ඒක බෙහෙතක් හැටියට අනුමත කරපු දෙයක්. ගිලන්පසා. රජුරෝ මොකද කරේ ස්වාමීනි දෙන්න පාත්‍රය කියලා ඉල්ලන් ගිහිල්ලා චතුමදුර පුරෝගෙන ඇවිල්ලා පූජා කරා. දැන් චතුමදුර පාත්‍රය අතට ගත්ත සාරිපුත්ත හාමුදුරුවෝ ඉක්මනට ඇවිල්ලා ලෝසක හාමුදුරුවන්ට කියලා ලෝසක ඉක්මනට චතුමදුර ටික හරි වළඳලා කුස පුරව ගන්න කියලා පිරිනිවන් පාන්න පෙර. එතකොට ලෝසක හාමුදුරුවෝ ඉන්න ස්වාමීනි දෙන්න මම වළඳන්නම් කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රඥාවන්තයි බැලුවා මේ තරම් අකුසල විපාකයක් මේ විපාක දිදීෙන් බැරි වෙලාවත් පිරිනිවන් පාන වෙලාවේ හරි මේ පාත්‍රය අපට දීලා චතුමදුර ටිකක් දීම දාගන්න. එක්කෝ මේක වළඳ ගන්න බැරි ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ පාත්‍රයට නැමිලා වළඳන්න මම අතින් අල්ලගෙන ඉන්නම් කියලා සාරිපුත්ත හාමුදුරන්ගේ අතින් පාත්‍රය අල්ලගෙන හිටියා. ඒ පාත්‍රයට නැමිලා ලෝසක හාමුදුරුව චතුමදුර ටික වැළඳුවා. එතකොට බලන්න සාරිපුත්ත හාමුදුරන්ගේ පිරිනිසාර චතුමදුර ටික අතුරු දහන් උනේ නැහැ. ඔන්න බලන්න මේ රහත් තුමත් පිරිනිවන් පානකම් කර්ම විපාකේ නැහැටි. එදා රාත්‍රියේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. එදා කුස පිරෙන්නේ චතුමදුර ටික තමයි කියලා ජීවිත කාලයේ කුසට කුස පිරෙන්න කුසට වැටුනේ ආහාරය. එතකොට බලන්න අපිට පේනවා සසරේ දන් දීපු කෙනාට දාන ආදී පින්කම් කරමින් පින් රැස් කරගත්ත කෙනාට නිවන් දකින්නකම් මේ පිනේ විපාක පස්සෙන් එනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සිරවැල්ල වගේ කියලා. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායද. තමන් යහපත් දෙයක් කරොත් තමන්ට දායාදි හැටියට සසරේ සිරවැල්ල වගේ තමන්ගේ පස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා. තමන් කරේ අයහපත් දෙයක් නම් ඒකත් අර බොනා පසුපස බැලි කරත් ඒ වගේ පස්සෙන් එනවා කියන්නේ. සසරේ ආත්ම ගණන් විපාක දිවි අකුසලයක් පස්සෙන් එනවා. අන්න ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දැස් කරගන්නට ඊළඟට කුසලයේ කියන එක ගත්තහම ඒකත් අපි තේරුම් ගන්න. දැන් පින කියන්නේ සසරේ සැප ලබා දෙන දේවල්. පුඤ්ඤානි නාම සුඛස්සේතං අදිවච. ඊළඟට කුසල කුසල් කියන එකට ධර්මයේ විග්‍රහ කරන මේ වගේ. ධර්මයේ පෙන්වන මහණෙනි මහ පොළේ ඇවිදගෙන යන සත්‍යයන් අතර විශාලම පියවර සටහන තියෙන ඇතෙක්ගේ පියවර කිය. දැන් පොළේ අඩිය පිහිටන සත්‍යයේ විශාලම පහ සටහනක් පොළේ පිහිටන්නේ ඇතෙකුට. හස්ති රාජයාගේ පියවර තමයි පොළේ පිහිටන ලොකුම පියවර සටහන. මේ පියවර සටහන ඇතුලේ ඕනම සතෙක්ගේ පා සටහනක් තියාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ වගේ මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් තියනවාද ඒ සියල්ල චතුරාර්ය සත්‍ය කියන වචනයට අතුල් කරන්න පුළුවන් කියලා. එතකොට එහෙමනම් කුසල් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන ධර්ම. අන්න ඒවට කියනවා අපි කුසල් දහම්. එතකොට පින මතම කුසලයක් වඩා ගන්න පුළුවන්. මේ දෙක එකක් හැටියටත් විස්තර කරන්න පුළුවන්. දෙකක් හැටියට වෙන වෙනම විස්තර කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ගමු කෙනෙක් දන් දෙනවා. අන්‍යෝගමික කෙනෙක් දන් දෙනවා කියලා හිතමු. එයාට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ. එයා නිවන් දකින්න හිතාගෙන දන් දෙනවත් නෙමෙයි. එයා මෙලෝ පරලෝ මේ මාර්ගඵල ලබන්නේ නිවන් දකින්න අදහසක් අන්‍යෝගමිකයෙකුට නැහැ. හැබැයි අන්‍යවගනික කෙනෙකුත් පුදීමගේ යාතකයන්ට දන් දෙන්න පුළුවන් අසරණ මිනිස්සුන්ට අපේ උපකාර කරන්න පුළුවන් උදව් උපකාර කරන්න පුළුවන් ඒ වගේ පින්කම් කරනවා දැන් අපි ගමු කවුරු හරි දන් දෙනවා මෙහෙම ඉවර මිනිස්සෙකුට හරි අසරණ අයට හරි වැඩිහිටියන්ට හරි දන් දෙනවා එයාට පින සලකාගෙන මේ මට මේ දෙන දානමේ පිනෙන් මටත් සැප සම්පත් ලැබේවා කියන චේතනාවෙන් දන් දෙනවා එතන තියෙන පින සසරේ නිවන් දකින්නකම් සමාලාව දිගින් දිගට පිනේ විපාක යම් තාක් කාලයක් හම්බෙන්න පුළුවන්. අර තියෙන දක්ෂිනා විභංග සූත්‍රයේ තියෙනවා තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි කියන. මිත්‍යා දෘෂ්ටික දුස්සීලයකට ආහාර ටිකක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංසයි කියන. එතකොට ඒ වගේ සසරේ ආත්ම 100 දහස් ගණන් විපාක හම්බෙන ආනිසංස හැටියට. හැබැයි එතන තියෙන පින විතරයි. නමුත් තව කෙනෙක් ධර්මයේ දන්න කෙනෙක් සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් කර්ම කර්මඵල ගැන දන්න කෙනෙක් මෙලෝ පරලෝ ගැන දන්න කෙනෙක් දන් දෙනවා එයා දන් දෙන්නේ සැප ලබන්න විතරක් නෙමෙයි එයා දන් දීලා ප්‍රාර්ථනා කරන අනේ මම මේ දෙන දානමේ පිණින් මට නිවන් අවබෝධයම ලැබේවා ධර්මාවබෝධයටම මට මේ දානමේ පින පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එතකොට නිස්සරණ අභ්‍යාසයෙන්ම නම් දන් දුන්නේ ඒ දෙන දාණය මේ පින දාන පාරමිතාවක් හැටියට සසරේ නිවන් අවබෝධයට උපකාර ඒ දානයේ සසරේ ත්‍යාග සම්පත්තිය වඩාගෙන නිවන් අවබෝධයට උපකාර අංගයක් හැටියට කුසලයක් හැටියට පිළිතනවා පිනක් තියෙනවා කුසලයක් තියෙනවා ඒ දානයේ තුල. හැබැයි එහෙම නිවන අරමුණු කරන්නේ නැතුව කුසල් දහම් වැඩි වීම සසර දුකින් මිදීමේ අපේක්ෂාවක් නැතුව දන් දෙන කෙනාට තියෙන පින විතරයි. ඒක කුසලයේ අංගයක් හැටියට වැඩෙන්නේ ඊළඟට අපි දැන් කෙනෙක් සීල රකින්නවා මෙහෙම පංචශීල රකින්නවා කියලා හිතන්න. සීලය කියන්නේ පිනක්. ඒක ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවානේ දාන, සීල, භාවනා. කෙනෙක් සීල රකින්නවා. පංචශීල සමාදන් වෙලා ඉන්නවා. හැබැයි ඒවා පංචීව රැකලා හිතනවා මම දැන් මේ කරන සීලාදී ගුණධර්ම වලින් මට ස්වර්ග සම්පත්තිය ලැබේවා. එයා ඉතින් දෙවියන් වහන්සේ ළඟට යන්න හරි දිව්‍ය ලෝකෙ උපදින්න හරි ස්වර්ගය යන්න හරි එක්කෝ මට තා මීට වැඩිය සැප සම්පත් ලැබීවා මම රජ පවුලක උපදීවා සිටු පවුලක උපදීවා ඔය වගේ මොකක් හරි චේතනාවක් තියෙන්න පුළුවන් ඒ කෙනාට තියෙන්නේ සැප සම්පත් ගැන ආසාවක් අපේක්ෂාවෙන් විතරයි අපි ගන්නේ මොකවත් නැතුව යහපත් ජීවිතයක් ගත කරන එච්චරයි එහෙම කෙනෙකුගේ සීලයෙන් පින රැස් වෙනවා. සීලමේ පින රැස් වෙනවා. හැබැයි නිවන් මාගේ යන කෙනා සිල් රකින්නේ ධර්මාභෝධයේ අංගයක් හැටියට සීල වඩනවා. සම්මාදිට්ඨියෙන් යුතුව මෙලොව පරලොව ගැන විශ්වාසයෙන් යුතුව කර්ම කර්මඵල ගැන විශ්වාසයෙන් යුතුව නිවන් අවබෝධයේ අංගයක් හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වඩමින් හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා මට මේ සීලමේ පිණින් මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ ප්‍රාර්ථනාවේ තුල සීලයේ තුල පිනක් තියෙනවා කුසලයක් තියෙනවා. නිවනම අරමුණු කරගෙන කරනකොට ඒක සීල පාරමිතාවක් හැටියට නිවන් අවබෝධයට සකස් වෙනවා. ඒ වගේමයි එතන ආර්ය අෂ්ටාංග මාර්ගයට බෝධිපාක්ෂික ධර්මයට අයිති සම්මා වායාම මේ සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන සීලස්කන්ධයටත් ඒක උපකාර වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට ඒ වගේ ධර්මෝබෝධයේ අංගයක් හැටියට සීලය බලවත් වෙනකොට එතන කුසලයක් ආර්ය සත්‍ය අවබෝධයට උපකාරක ධර්මයක් ඒ තුල පිනයි කුසලයයි දෙකම තියෙනවා. එහෙම නැතුව දැන් අපි ගත්තාම ඕනම ආගමක ඉන්න පුළුවන් කාටවත් කරදරයක් කරන්නේ තමන්ගේ පාඩුවේ තමන්ගේ ආගම අදහගෙන ඕන මිත්‍යා දෘෂ්ටියක් අදහගෙන මත්පැන් දෙන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. ප්‍රාණඝාත කරන්නෙත් නැහැ. තමන්ගේ පාඩුවේ කාටවත් හිංසාවක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එතකොට එහෙම කෙනෙකුටත් ඒ සංවරකම තුළින් පිනක් රැස් වෙනවා. හැබැයි පින විතරයි. කුසල නැහැ. මොකද ඔහු කුසල් වඩන්න චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒක වඩා ගන්න දන්නේ ඒ මාර්ගය දන්නේ. ඒ නිසා පින විතරයි ඔහුට රැස් කරගන්න පුළුවන්. ඒ නිසා භාවනාව අතර පෙන්නනවා පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාවේ පින. එතකොට මෛත්‍රී භාවනාව වැඩෙනකොට රැස් වෙන පින. පින අතර අග්‍රම පින කියන. කුසල අතර අග්‍රම කුසලයේ තමයි අනිත්‍ය සංඥාව. අනිත්‍ය මෙනෙහි කිරීම. ඒකට අනිත්‍ය සංඥාව කියන්නේ කෙලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයටම වැඩන භාවනාව නිසා කුසල් අතර අග්‍රම කුසලයේ වෙන්නේ විදර්ශනාවදී. අනිත්‍ය සංඥාව ඒක කුසලයක්. පින අතර අග්‍රම පින තමයි මෛත්‍රිය. ඒක පින. දැන් මෛත්‍රී භාවනාවට ආගමක් අවශ්‍ය ඕන කෙනෙකුට සියලු සත්‍යෝ සූපත් වේවා කියන එක ආගමක් ඕනද? එහෙම එකක් නැහැ. හැබැයි බෞද්ධේ කර්ම කර්මඵල විශ්වාස කරපු කෙනෙක් මෙලෝ පරලෝ පිළිගත් කෙනෙක් තමයි ගැඹුරු ධර්මයක් ඉගෙනගෙන පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ ගැන දැනුමක් ඇතිව තමයි අනිත්‍ය මෙනෙහි කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ලෝකේ වෙන කිසිම සාහසූරයෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන සංසාර දුක ගැන පෙන්නන්නේ ඒ සසර දුක ගැන තේරුම් අරගෙන කුසල් වඩන්නේ නිවන් අවබෝධය අරමුණු කරගත්ත කෙනා විතරයි. අන්න ඒ තුලින් ඔහුට වැඩෙන්නේ විදර්ශනා වඩනකොට කුසලයේ. අන්න ඒ නිසා මේ පිනයි කුසලයයි තේරුම් ගන්න තේරුම් අරගෙන පුළුවන් තරම් පිනුත් රැස් කරන්න කුසලුත් වඩන්න. පින් කරගත්ත කෙනාට ලැබෙන නිවන් මාර්ගයේ ධර්මයේ පින්නන්නේ සුඛාපටිපදා කියන. සැප සහිත මාර්ගයක් ඔස්සේ තමයි කියන ඔහුට නිවනට යන්න තියෙන්නේ. සුඛාපටිපදා මාර්ග සැප සහිත. ඒ නිසා කොහේ ගියත් දාන ටික හම්බ වෙනවා. කොහේ හිටියත් කැලේක හිටියත් සිව්පසේ ලැබෙනවා. කවුරු හරි හොයාගෙන ඇවිල්ලා හරි දාන ටික දෙනවා අවශ්‍යතාවය අහලා වැඳලා කරලා උදව් උපකාර කරලා බීට් ටික අරන් දෙනවා ඉන්න කුටියක් හදලා දෙනවා කොහේ හිටියත්. අන්න සසරේ පින් කරගත්ත කෙනාගේ නිවන් මාර්ගයේ සුඛාපටිපදා සැප සහිතයි කියන්නේ. හැබැයි පින් කරගත්තේ නැති කෙනා සමහර ඉන්නවනේ ඒ අය හිතනවා පිනෙන් සසර දික් වෙනවා අපිට නම් පින් ඕනේ නැහැ කියලා. අපිට ඕන කුසල් විතරයි කියලා. එතකොට එහෙම පිනට එපා එපා කිය පිනට බල බල පිනට ගරහ කර කර භාවනාව විතරක් කරන්න උත්සාහ ගත්තා ඉන්නවා. ඒ වගේ කෙනෙකුට නිවනට යන්න ලැබෙන මාර්ගයේ දුක්ඛා ප්‍රතිපදා පින නැහැ. සසරේ සැප ලැබෙන මා දේවල් පින් කරලා නැහැ. ඒ නිසා ප්‍රතිපදාවෙන් නිවනට යන්න පුළුවන්. හැබැයි දුක් සහිත ප්‍රතිපදාවක් තියෙන. පින්ද පාටි කියත් දාන ටික නැති වෙන්න පුළුවන්. තමාට අනින්න හරියට සිවුරක් නැහැ. යන යන තැන නිନ୍ଦා පහස, කරදර, ප්‍රශ්න, ගැටලු මේ සියල්ල මැද්දේ තමයි ප්‍රශ්න, ගැටලු, පීඩා මැද්දේ තමයි නිවනට යන්න තියෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි, පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දැස් කරගන්න. පිනෙන් තමයි අපිව කුසල් වැඩන තැනට අරගෙන යන්නේ. දැන් බලන්න ඔබ සසරේ පෙර පින් කරපු නිසා තමයි ඔබ මනුස්ස ලෝකයට අරගෙන ආවේ. ඒ පිනෙන් තමයි මනුස්ස ජීවිතයක් ලබලා දුන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ඔබ හිතන්න ඔබට මනුස්ස ජීවිතේ ලබන්න විතරනම් පුංචි පිනක් තිබ්බේ ඔබගෙන් අප්‍රිකානු රටක ඉපදුනා නම් මේ බණ ටික අහන්නදනේ. ඔබගෙන් නැගපෙරදිග රටක ගිහිල්ලා මිනිස්සෙක් කියලා ඉපදුනා නම් මේ බණ පදයක් අහන්නද? නෑ අද ලංකාවේ උතුරු නැගෙනහිර පැත්තේ කොහේ ඉපදුනා නම් මායින් ගම්මානේ කාරි දෙමළ ගමක හරි බණ ටිකක් අහන්න නෑ එතකොට පුද්දේච කප පුඤ්ඤතා කියන්නේ ඒකයි පෙර කරපු පින බලවත් වෙන්න ඕනේ. අන්නේ පෙර කරපු පින බලවත් නිසා මනුස්ස ජීවිතේ ලැබුණ සුදුසු ප්‍රදේශයක පතිරූප දේශයක පතිරූප දේශ වාසෝච අන සුදුසු ප්‍රදේශයක ඉපදුනා පිනෙන් තමයි උතන්ට අරගෙන එන්නේ. ඒ විතරක් නෙමෙයි පිනෙන් මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයන් මුණ ගැස්සලා දෙනවා. ධර්මයේ මුණ ගැස්සලා දෙනවා. පින නැත්නම් දැන් බලන්න අර වේලවනාරාමයේ එහා පැත්තේ හිටියා කියන අර චුන්දසූකර කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ පින්නපාත යනකොට කොච්චර අස්තිකින් දකින්නද හැබැයි නිකන්වත් සිතුවිල්ලක්වත් ඇති වුණාද ගිහිල්ලා මාත්‍රේ බර ටිකක් හරි නිකන් හරි අහන්න ඕන කියලා නෑ එතකොට පින නැති කෙනා ජේතවනයේ එහා පැත්තේ හිටියත් වැඩක් නෑ සමහරවිට උදේහා බුදුරජාණන් වහන්සේ දැක්කත් පින නැති කෙනාගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙන්නේ නෑ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දහම් දෙසන්න හැමදාම බුදු කෙනෙක් මහා කරුණා සමාපත්තියේ හිමිදිරි උදෑසනම ලෝකෙ දිහා බලනවා කවුද අද ධර්මය අවබෝධ කරගන්න පින්වන්තම කෙනා සතර නිවන් අවබෝධයක් අරමුණු කරගෙන පින් කරපු කෙනෙක් ඉන්නවද කියලා බලනවා ඒ කෙනාගේ පින බලවත් නම් බුදුරජාණන් වහන්සේ බලනවා යාට පිනයි නිවන් අවබෝධ කිරීම පිණිස රැස් කරපු කුසලී මේ ඔක්කොම දිහා බලලා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඒ කෙනා හොයාගෙන වඩිනවා සමහරලා බුදුරජාණන් වහන්සේ යාළඟට යනවා අපිට සමහර බුද්ධ දේශනා බලනකොට පේන්න පුළුවන් අනේ බුදුරජාණන් වහන්සේ අයි මේ එක්කෙනෙක් දෙන්නෙක් වුණේ මෙච්චර වෙහෙසෙන්නේ දැන් බලන්න අර එක තැනක තියෙන ගොවියෙක් මේ ගොවියා කුඹුර සකස් කරන්න පටන් ගන්නකොටම බුදුරජාණන් වහන්සේ මේ දෙවිය ළඟට යනවා. ගිහිල්ලා අහනවා මේ මොකද ඒ කරන්නේ කියලා අහනවා. ස්වාමීනි මම මේ කුඹුරක් කොටන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කතා බහ කර කර මේ කුඹුර ගැන සාකච්ඡා කර කර ඉඳලා ඉවර වෙලා දින් හිතවත් වෙනවා යාළුවේ. බුදුරජාණන් වහන්සේගේ හිතවතෙක් බවට පත් වෙනවා. ඉතින් උන්වහන්සේ ආයමත් සතියකින් දෙකකින් දැන් ඔන්න වී වපුරන වෙලාව. දැන් කුඹුර ගානකට මඩ කරලා ඉවරයි දැන් වී හිනවා. බුදුරජාන් වහන්සේ ඉදක් යනවා. ඉතින් අහන දැන් ඔය මොකද කරන්නේ ස්වාමීනි දැන් නම් ඉවරයි කියලා දැන් මේ හොඳට මම කරලා ඉවරයි දැන් වීහිනවා. ආ බොහොම හොඳයි කියලා දැන් ඉතින් මේ යන මෝර යාළුව වගේ දැන් කතා කරනවා. එදත් බුදුරජාන් වහන්සේ කතා බහ කරලා ආපහු වඩිනවා. එච්ච බල කියන්නේ නැතාම. ඊළඟට ආයමත් එක කාලෙකින් දැන් වෙන වී පැලවිලා නිකන් බන්දි ගෝමේනකොට බුදුරජාණන් වහන්සේ ඉදත් වඩිනවා. වැඩම කරලා අහනවා දැන් කොහොමද මේ අස්වන්නේ එහෙම හොඳට එනවද කියලා අහනවා. ඔව් ස්වාමීනි පේන්නේ නැද්ද මේ හොඳට බණ්ඩි ගෝම පැහි කියලා එනවා කියලා දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක මේ වේම ගැන තමන්ගේ අස්වැන්න ගැන දැන් බොහොම ආසාවෙන් සතුටින් සාකච්ඡා කරනවා. දැන් මෙහිම දවස ගාන බුදුරජාණන් වහන්සේ මේ සතියෙන් සතියේ සති දෙකෙන් දෙක මාසෙන් මාසෙ මෙයා ළඟට එනකොට මෙයා හිතනවා මේ සොමනයන් වහන්සේ නම් බොහොම සලසුමක් ඇතුව තමයි මේ ඉන්නේ. මේ එන්නේ මගේ මේ ගොයන් ටිකෙන් දාන ටිකක් ඉල්ලගෙන තමයි මේ එන්නේ. මගේ මේ අස්වැන්න පැහැින කන්න කපටිකමට සැරින් සැරේ එනවා නේද කියලා එහෙම හිතනවා. හිතලා කල්පනා කරා මේ කමක් නැහැ ඉතින් මේ කුඹුර මඩ කරපු දවසේ ඉඳන් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරානේ අස්වැන්න හොඳට පැහුණාට පස්සේ මම අග්ගස්ස දානයක් මුලින්ම දාන ටිකක් පූජා කරනවා කියලා හිතුවා. එහෙම හිතලා දැන් ගොයන් කපන්න කලින් දවසේ ඇවිල්ලා කුඹුර දිහා බලනවා. බුදුරජාණන් වහන්සේ දා හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් දකිනවා අද රාත්‍රියේ විශාල වැස්සක් ඇදහැලිලා ගලාගෙන යන දෙගට තලාගෙන යන වතුර පාරකින් මේ ගොයම සියල්ල විනාශ ඔන්න ඉලක්කයටයි බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා හිතවත් කරගත්. එදා බුදුරජාණන් වහන්සේ උදෑසනම මේ වේලට එනකොට අහුව දැන් නම් ගෝයන් කපන කාලේ හරි නේද කියලා. ස්වාමීනි ඔව් දැන් මං හිතාගෙන ඉන්නේ හිතානින්ද මේ ගෝයන් ටික කපලා ගන්න. ඊට පස්සේ ඉතින් මං තථාගතයන් වහන්සේ ඇතුළු සංඝ පිරිසටත් අද්දස්ස දානයක් පූජා කරන්නම්කෝ කියලා. ඉතින් මේ දේව සද්ධායෙන් වන්දනා කරලා ගෝයම ගැන කතා කරා. එදත් බුදුරජාණන් වහන්සේ වචනයක්වත් වෙන බණක් කියන්න ගියේ නැහැ. පෙරපිරි කියලා උන්වහන්සේ වැඩියා. එදා රාත්‍රී මහ විශාල වර්ෂාවක් ඇදහැලිලා අර අස්වැන්න සියල්ල කුඹුරු විනාශ වුණා. උදේ පාන්දර කුමරට ඇවිල්ලා බලලා ඇතිවෙච්ච කම්පාවට අඳලා වැළපිලා කල්පනා කරා මම සියදිවි හානි කරගන්න. මං නම් ජීවත් වෙන්නේ මාස ගානක් තිස්සේ දුක් විඳලා මේ සකස් කරපු මේ අස්වැන්න නැති වුණා අපි කොහොමද කාලා ඉඳලා ඉන්නේ මගේ දරුවෝ කොහොමද ජීවත් වෙන්නේ මම නම් ජීවත් වෙන්නේ මං නම් මැරෙනවා කියලා ජීවිතේ නැති කරගන්න හිතුවා ඒම හිතලා ඒකට පෙළඹෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ වැඩිය. ඒ වදිනකොට දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා ඇඳවත් ලකිනානේ ස්වාමීනි මම හිතාගෙන හිටියේ මේ අස්සන්නේ මූල කොට සද්දස්ස දානයක් හැටියට පූජා කරගන්න. කියලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මම නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒ නිසා මම සිය දිවිහානි කරගන්නයි කියලා යන්නේ. අන්න අර කාලයක් තිස්සේ ඇවිල්ලා ඇවිල්ලා හිතවත් වෙච්ච නිසා තමයි දැන් මේ කතාව කියන්නේ බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ ජීවිතයේ අනිත්‍යතාවය ගැන දේශනා කරමින් දහම් විසුවා එහෙම වාඩි වෙලා ජීවිතේ නැති කරගන්න යන කෙනා වාඩි වෙලා එදා අර නියරෙම විනාශ වෙච්ච ගොයම ළඟම දන ගහගෙන බණ ටික ඇහුවා බලහල අවසන් වෙනකොට උතුම් සෝවාන් ඵලයටපත් වෙලා කියනවා ස්වාමීනි මට පැවිදි වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අවසර අරගෙන එන්න කියලා බුද්ධ ශාසනය තුල පැවිදි කෙරුවා. වීර්ය වඩලා ධර්මයේ දිනු කරගෙන රහත් වුණා. එතකොට අපිට පේනවා ඒ එක පුද්ගලයෙක්ව නියමිත අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ මොනතරම්නම් විහිසක් දරලා දරලා ඒ පුද්ගලයා මුණ ගැහිලා කතා කරලා කී වතාවක් නම් ඔහුද කුඹුර ළඟට ආවද? එතකොට බුදු කෙනෙක් ඇයි මේක පුද්ගලයෙක් වෙනුවෙන් මෙච්චර වෙහෙසෙන්නේ? ඒ පුද්ගලයා පෙර සසරේ නිවන් අවබෝධය අරමුණු කරගෙන බොහෝ පින් කරපු කෙනෙක්. සමහරව ඉන්නවා සසරේ නිවන් දකින්න පින් කරාට මොකක් හෝ අකුසලයකින් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලත් උපදින. සමහර බුදුරජාන් වහන්සේට හානි කරන්නත් වෙනවා. ඒත් බුදුරජාන් වහන්සේ බලනවා ওই බුදුරජාන් වහන්සේට ඇවිල්ලා බැනලා ගියා. බුදුරජාන් වහන්සේ මරන්නාවක් මෙයා පෙර නිවන් දකින්න පින් කරපු කෙනෙක්ද කියලා බලනවා. දැන් ඒ වගේ අර දේවදත්ත හාමුදුරුවෝ දුනු ආයු දෙව්වනේ. ඒ දුනු ශිල්පීන් ආයේ බුදුරජාණන් වහන්සේට විදලා මරන්න ආවේ. හැබැයි දුනු ශිල්පීන් ඔක්කොම අන්තිමට බණහලා සෝවාන් වුණා. එතකොට අපිට පේනවා ඒ අය බුදුරජාණන් වහන්සේ උට විදින්න දුන්න අරගෙන ආවත් නිවන් අවබෝධ කරන්න පින තිබ්බ. එතකොට ඒ වගේ අපිට පේනවා බුදු කෙනෙක් දහම් දෙසන කොටත් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉඳලා බලනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු හැමෝම නිවන් දකිනවනේ. බුදුරජාණන් වහන්සේගෙන් දහස් ගාණක් බණ ඇහුවත් බණ අහන හැමෝම නිවන් දකින්නේ. බුදුරජාණන් වහන්සේ බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරගන්න පින්වන්ත කෙනා කවුද කියලා බලනවා. බලලා අන්න ඒ කෙනා ඉලක්ක කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. අන්න ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුගෙන් බණහන්නත් බුදු කෙනෙකුගෙන් මහා කරුණා ඇසට අරමුණු වෙන්නත් කෙනෙක් සසරි බොහෝ පින් කරලා තියෙන්නට ඕන. අන්න ඒ නිසා අන්න එහෙම රැස් කරගන්න පින දැන් ඔබේ ජීවිතේ ඔබ දානයක් දුන්නත් ප්‍රාර්ථනා කරන්න මේ දෙන දාන මේ පිනෙන් මට නිවන් අවබෝධයටම මේ උපකාර වේවා කියන ප්‍රාර්ථනේ. එතකොට තමයි ඒක පාරමිතාවක් බවට දාන පාරමිතාවකට පත් වෙන්නේ. අන්න එතකොට නිවන් අවබෝධයේ අංගයක් හැටියට දාන සකස් වෙනවා. ඊළඟට ඔබ සීලයක් කියලා හිතන් පොයට නිල උපෝසතේ රකින්න. සීල් පවාරණය කරනකොට අපි කියනවා නේද මේ රක මේ සීලාදී ගුණධර්ම වලින් මේ සමාදන් වෙච්ච සීලයෙන් මට උතුම් නිවන් අවබෝධයටම මේ සීලය උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ ප්‍රාර්ථනේ හදවතින්ම කරන්නේ මේ රකින්න සීලාදී ගුණධර්ම වලින් මට නිවන් අවබෝධයම ලැබේවා කියලා හිතන. එතකොට ඒක සීල පාරමිතාවක් බවට පත් වෙනවා. ඒක සීලේ නිවන් අවබෝධය අංගයක් වෙනවා. ඊළඟට නෛෂ්කම් කාමයන්ගේ අතහැරීම. අපි සසර පුරුදු කරනවා කාමයන් අතහැරීම පුරුදු වෙනවා. ජීවිතේ කාමයන් අතහැරීම පුරුදු කරලා හිතනවා මේ නෛෂ්ක්‍රම්‍ය මට නිවන් අවබෝධයටම උපකාර වේවා. අන්න ඒක පාරමිතාවක් කියලා. ඊළඟට විදර්ශන භාවනා කරනවා කියලා හිතන්න. අස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා විදර්ශනා වඩන. ඒ දිනු කරන්නේ ප්‍රඥාව. එහෙම ප්‍රඥාව දිනු කරන ගමන් හිතනවා මේ දිනු කරන ප්‍රඥාව මට නිවන් අවබෝධයටම උපකාර වේවා. ඒ තමයි ප්‍රඥා පාරමිතාව. ඊළඟට වීර්ය වඩනවා. දැන් බණහන්නත් වීරියක් තියෙන්න ඕන. සීල් රකින්නත් වීරියක් තියෙන්න ඕන. දන් දෙන්නත් වීරියක් තියෙන්න. මේ හැමදේම කරන්න වීරියක් තියෙන්න. එතකොට වීරියෙන් නිවන් ළඟේ යන ගමන් හිතනවා මේ ඇති කරගන්න වීරිය සතර සංඥා ප්‍රධාන වීරිය මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියලා හිතනකොට ඒ තමයි විරිය පාරමිතාව බවට පත් වෙන්නේ. එතකොට දාන, සීල, නෛෂ්කම්ම, ප්‍රඥා, වීරිය. කන්ති කියන්නේ ඉවසීම. සත්‍ය කියන්නේ සත්‍යවාදී බවත් කතා කරන්න පුරුදු ඒ සත්‍යවාදීව ජීවත් වෙන ගමන් ආර්ය සත්‍ය අවබෝධයෙන් අරමුණු කරගෙන මේ සත්‍යවාදී බව මට ආර්ය සත්‍යයෙන් අවබෝධයට උපකාර වේවා කියන ප්‍රාර්ථනෙන් යහපත් ජීවිතයක් ගත කරනකොට ඒක සත්‍ය පාරමිතා ඊළඟට මෛත්‍රී උපේක්ඛාදී මේ සසරේ දිනු කරන්නේ නිවන අරමුණු කරගෙන අන්න එතකොට ඒක නිවන් අවබෝධයේ අංගයක් හැටියට සකස් වෙනවා අන්න ඒ නිසා පින්වතුනි ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ තුල පුළුවන් තරම් තමන්ගේ ශක්ති පමණින් මොනවා මොනවා හරි පින්කම් වලදී දවස ගාන පුංචි පිනක් හරි කරන්න උත්සාහයක් කරන්න. ඒ කරන පින සිහි කර කර බලවත් කරගන්න පොත්පත්වල හරි ලියලියා අද මම මේ වගේ පින්කම් කරා මේ වගේ පින්කම් කරා කියලා කරන පින රැස් කරන්න එකතු කරගන්න. අන්න ඒ නිසා පින රැස් කරන්න කුසල් වඩන්න මේ පින්වත් හැම දිනාටම පින්කම් රැස් කරමින් පින්දහම් වල යෙදෙමින් පිනක් කුසලයක් දියුණු කරගෙන මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි අද ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් දැස් කරගත් සියලුම පුණ්‍යස්කන්ධයන් සියලු දෙවියන් අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ රත්නපුර කිරියල්ලේ පදිංචි WK නන්දාවති උපාසිකා මාතාව සහ දූ දරු පිරිස මුණුබුරු මිනිබිරියන් ඇතුළු අසල්වාසීන් සියලු දෙනා තමයි එකතු වෙලා ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මේ අයගේ අරමුණු අතර තිබෙන 2005 6 වෙනි මාස 26 වෙනි දින මියගිය ඒ මෑණියන් වන සුබරත් මණිකේ හරිද ඈ සුබරත් මණිකේ ඒ වගේම WS ප්‍රේමරත්න W A ප්‍රේමරත්න ස්වාමි පුරුෂයා මේ පරිලෝකීය පින් අනුමෝදන් කිරීම 2007 මේ පරිලෝකීයෙන් තියෙන ඉතින් ඒ වගේම තමන්ගේ මේ පරිලෝකීයේ නංගි ඒ සීලවතී ඒ වගේම K L බේබිනෝනා මහත්මිය W M කුමාර බණ්ඩාර ඒ වගේම ලොකු බණ්ඩාර D G එංගනෝනා M W M දෙංගිරි මහත්තයා ඒ වගේම අමරදාස විජේපාල යන අයත් ඒ වගේම PT ගායන් කියන මේ පරිලෝකයේ සියලු දෙනා. දැන් මේ වර්ග પરම්පරාවකට නම් සඳහන් කරපු ඥාතීන් විතරක් නෙමෙයි තමන් නමින් මිය පරලෝකීය වර්ග પરම්පරාවකට සියලුම ඥාතීන්ව සිහි කරගන්න ඒ හැම දිනාම මේ පින්දක බලාන මේ දන් දෙත්තා ඒ ආගේ පරලෝක ජීවිත සපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ ඒ වගේම එම් ඒ සෝමාවතී එමානියන් ඒ වගේම ජී ඒ සිරිසේන ඒ වගේම ඩබ්ලිව් එම් තිකිරි බණ්ඩාර කියන මේ රෝගීව සිටින පවුලේ අනිත් සියලු දෙනාටම දූ දරුවන් ඒ හැම දිනාටම ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුමුගේ ආශිර්වාදය ලැබේවා හැම දිනාටම නිදුක් නිරෝගී භාවයම ලැබේවා ඒ වගේම ඉරේෂා ගුණතිලක කියලා එකක් මේ පින්වත් හැම දෙනාටම අද මේ ධර්ම ශ්‍රවණය සම්බන්ධ වෙච්ච මේ පින්වත් සීල දෙනා දූ දරු යාති හිත මිත්‍යාදි හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ ධර්ම දාන මේ පිනෙන්න හැම දෙනාටම ධර්මාභෝධයම ලැබේවා ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව කරගන්නවා ඒ වගේම බෞද්ධ නාලිකාවේ දරු සභාපති දරුවාගම කුසල ධම්මනාහිමි පානන් වහන්සේටත් දේශකයන්න් වහන්සේටත් ත්‍රිවිධානුදා පොලිසිය සීල දිනාටම බෞද්ධ අමාත්‍ය ජාලේ හැම දිනාටම ලක්වාසී ලෝවාසී හැම දිනාටම මේ සියලු පිළින් ධර්මාවබෝධයම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා එහෙමනම් ඔබ හැම දිනකටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා වන්දනාගන් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම පෙරවන් සරණයි. පින්වත්නි ඔබ අප සියලු දෙනා කෙරෙහිම අප්‍රමාණ කරුණාවෙන් යුතුව මේ ධර්ම දේශනය පවත්වා වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අපි සැමම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු